අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අලෝභය ගුණයක් වශයෙන් වඩන්නේ කෙසේද කියන කාරණාව. මේ මාතෘකාව අද තපස් රකින ස්වාමින් වහන්සේලාට තපස්වරුන්ට පමණක් නෙමෙයි මේ අලෝභය ගුණයක් වශයෙන් වඩා ගැනීම කියන ඒ අවශ්‍යතාවය අද මේ ලෝකේ ඉන්න සෑම සත්වයකටම අත්‍යවශ්‍ය ಗುಣධර්මයක් වශයෙන් පවතිනවා. කුමක්ද මේ අලෝභය කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට කෙටියෙන්ම දෙන්න තියෙන උත්තරය තමයි මේ ලෝකයේ තුල අපට ඇති කරන බැඳීම. එහෙම නැත්නම් බැම්ම තමයි මේ ලෝභය. ඒ බැම්ම කඩන ධර්මතාවය තමයි අලෝභය. එහෙනම් අපි මේ සතරමා භූත වලින් ඇදිච්ච මේ සියලුම නාම රූපات එක්ක යම්කිසි බැඳීමක් ඇති කර ගන්නවා නම් කොතනින් හරි තැනකින් අපි ඉපදීමට හේතුවක් අදා ගන්නවා නම් ඒ අල්ලාගන්නේ අපි මේ ලෝභය මුල් කරගෙනයි. ලෝභය නැත්තම් අපට අල්ලා ගැනීමක් හෝ අසුවීමක් හෝ අටගන්නේ නැත. එනම් ලෝභය අපිව නැවත නැවත මේ නාම රූප වලට අසු කරනවා. අපි මේ ලෝභය උපාදානය කරගෙන අපි මේ අල්ලා ගන්න දේවල් නිසා මේ පෘථුවිය නැවත නැවත ඉපදෙන්නට හේතු සැකසෙනවා. අපිට මේ ලෝභය හේතු වෙලා අපිට අනන්ත අප්‍රමාණ ප්‍රශ්න කරදර රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකට විසඳුමක් වශයෙන් තමයි අද අපි අලෝභය ගුණයක් ලෙස වඩන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡාවට ගොදුරු කරන්නේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අසකන දිවනාසය සමසිත කියන ආයතන හයෙන් අපි මේ ලෝකේ දිහා දකිනකොට අපිට යම්කිසි බැඳීමක් එහෙම නැත්නම් අල්ලා ගැනීමක් ඇති වෙනවා ඒ තුල පවතින්නේ නිදන්ගත වෙලා තියෙන්නේ මේ ලෝභය කියන අකුසල මූලය කියන එක අපි දැනගන්නට අපෝසත් වෙනවා. මොකද්ද හේතුව? අපි දකින්නේ වස්තුව. එහෙම නැත්නම් ඒකේ වටිනාකම. ඒ සෑම දෙයක් තුළම ලෝභයක් පවතිනවා කියන එක දකින්න අපි අදක්ෂ වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝභය යම්කිසි කෙනෙක් නිරෝධ කරොත් අලෝභය බවට පත් කළොත් එයාට අනාගාමි වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපට සෝවාන් වෙන්න බැරි වුණෙත් මේ ලෝභය කියන අකුසල මූලය අපේ අසකන දිව නාසයේ සමසිතේ පවතින නිසා ආයතන හයේම ලෝභය පවතිනවා. අපි හිතාගෙන ඉන්නවා මේ බඩමුට්ටු අල්ලා ගත්තාම බඩමුට්ටු එකතු කළාම මේ දේවල් මගේ මගේ කියලා උපාදානය කළාම ඒක ලෝභය කියලා නෑ. ලෝභය කියන්නේ බොහොම සියුම් කාරණාවක්. අපි මේක ප්‍රඥාවෙන් නිවැරදි ලෙස දැක්කේ නැත්නම් කවදාවත් අපට මේ ලෝභය කියන අකුසල මූලය නිරෝධ කරන්න බෑ. සමහර අයගේ වැරදි මතයක් තියෙනවා මේ හැම දෙයක්ම අත්හැරලා හැමදේම අයිතිය නැති කළාම මේ අලෝභය කියන ධර්මතාවය අපි තුල සම්පූර්ණ වෙනවායි කියලා. ලෝභය කියන මේ කෙලෙස්ය සම්පූර්ණ අපේ සිතෙන් නිරෝධ වෙනවායි කියලා එහෙම විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය ඇත්තනම් සියලුම දේවල් අත්හැරියාම එයාගේ ලෝභය කියන සිත ඒ අකුසලය අලෝභය බවට ඒ ආර්ය සිතක් බවට පත් වෙනවා නම් අද දැනටමත් ජීවතුන් අතර ඉන්න නිගණ්ඨය ඔක්කොම අනාගාමි වෙන්න එපාය. නූල් පොටක්වත් නැණේ ඇඟේ. Tamante කියලා පාත්‍රයක්වත් මල්ලක්වත් සරප්පු දෙකක්වත් කබායක්වත් සැරැටියක්වත් මොකවත් නැණේ. එහෙනම් ඒ අය ඉස්සෙල්ලාම අනාගාමි වෙන්න එපාය. තාම ඒ අය පුතුජන නම් සෝවාන් ඵලයේ නැත්තම් අපට දැන් තේරෙනවා මේ කියන අත්හැරීම තුලින් ඒ කියන ධර්මතාවය අපි තුල අට ගන්න නැති බව. එහෙනම් මේ ලෝභය කියන ධර්මතාවය අපි ප්‍රායෝගිකව භෞතිකව මේ දේවල් මගේ මේවා මටයි අයිති කියලා අපි ඒවා අයිති කරගත්තාම අල්ලා ගත්තාම ඒකට අපි කියනවා ලෝභය කියලා. ඒක වරදක් නෙමෙයි. අල්ලාගත්තේ නැති මිනිසුන්ට මොකවත් නැති මිනිසුන්ටත් ලෝභය තියෙනවා නම් ඒ මිනිස්සු තාම අලෝභ සිත උරුම කරගෙන නැත්තම් මාර්ගඵලයක නැත්තම් මොකවත් නැති කෙනාට අල්ලගන්න දෙයක්වත් නැත්තම් දැන් මෙතන පවතින ලෝභය මොකද්ද? එහෙනම් මේ ලෝභය කියලා කියන්නේ භෞතික වස්තු වලට සීමා වෙච්ච එකක් නෙමෙයි. එතනින් එහාටත් පවතින ධර්මතාවයක්. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ලෝභය යම්කිසි කෙනෙක් නිරෝධ කෙරුවොත් අලෝභය බවට පත් කළොත් එයා අනාගාමී වෙනවා. එහෙනම් සෝවාන් සකු르දාගාමී වෙන්න ක්‍රමයකුත් මේක තුල තියෙනවා. එහෙනම් කායානුපස්සනාව වඩන භාවනා යෝගියෙක් ළඟට ගිහිල්ලා ලෝභය පිළිබඳව මොකද්ද දැනෙන්නේ කියලා බැලුවාම එයා කියනවා කායානුපස්සනාව වඩන කෙනා පටවියනේ වැඩිපුර ස්පර්ශ කරන්නේ එයා භෞතිකයත් එක්ක ගනුදෙනු කරන ප්‍රතිශතය වැඩි නිසා එයා භෞතිකව දකිනවා මේ ලෝභය පවතින ක්‍රමවේදය. ඒ තමයි අපේ ඇස්වලට පේන මේ සෑම දෙයක් තුළම විඳීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් අයිති කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් ඒවා තමන්ගේ අයිතිය යටතේ පවත්වා ගැනීමේ උවමනාව ඇති වෙනවා මේ සෑම කෙලෙසයක්ම අයිති වෙන්නේ ලෝභයට. අදත් තපස් රකින්න අය ළඟත් එහෙම නැත්නම් උපාසක පින්වතුන් ළඟත් මේ කියන අඩුපාඩුව තියෙනවා අනන්ත අප්‍රමාණව. සමහර දේවල් ඒගොල්ලෝ ළඟ නැහැ. නමුත් ඒක අයිති කරගැනීමේ අදහස තියෙනවා. ඒ කියන්නේ ලෝභය සිතේ පවතිනවා. සමහර දේවල් වලට බැඳිලා නැහැ. ඒක අවශ්‍යත් නැහැ. නමුත් අයිතිය යටතේ පවතෙන්න ඕනේ කියන ලෝභය තියෙනවා. අනන්ත අප්‍රමාණ ගීපින්වතුන් නැත්ද දරුවෝ බන්දලා දීලත් අපේ දරුවෝ අපේ දරුවෝ කියන මානසිකත්වයෙන් අල්ලාගෙන ඉන්නවා. එහෙනම් ඒගොල්ලෝ බන්දලා දුන්නම අයිතිය ඉවරයි. තවත් කෙනෙකු සතු කළ අපේ පුතා අපේ නෙමෙයි. අපේ දුව අපේ නෙමෙයි. ඒ මානසිකත්වයට ඇදිලා නැහැ. බන්දලා දුන්නට පස්සෙත් ඒගොල්ලෝ කල්පනා කරනවා ඒගොල්ලෝ හොඳට ඉන්නවද? බෑනා හොඳට බලා ගන්නවද? ලේලි පුතාට යුතුයකම් කරනවද? කොහොමද ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රශ්න? ඒගොල්ලෝ යාපත් ලෙස ඉන්නවද? දැන් මේ හැම දෙයක් තුළින්ම ඒගොල්ලොන්ගේ පාලනය යටතේ තියෙන්න ඕනේ. ඒගොල්ලෝ දියුණුව ලබන්න ඕනේ. ඒගොල්ලෝ සන්තෝෂින් ඉන්නවා දකින්න ඕනේ කියන මේ සෑම චෛතසිකයක්ම ලෝභයට ඉමිකම් කියනවා කියන එක අපිට තේරුම් ගන්න බැරි වුණා නේද? මේවා තමයි අඩුපාඩු. සමහර දේවල් අපි ළඟ නැහැ. නමුත් ඒවා කවදරි අපට ලැබෙන්න ඕනේ. ආවල් වර්ගයේ වාහනයක් ලැබෙන්න ඕනේ. ආවල් විදියට මං ගෙයක් හදනවා. ආවල් විදිය ජීවිතයක් ගත කරනවායි කියලා නැති දේවල් Tamanට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු තියනවා ඒවත් ලෝභය සිතේ පවතින තවත් ස්වરૂපයක්. එහෙනම් අපි අයිති කරගන්න හදන හැම මොහොතකම ලෝභය අපිව පරාජය කරනවා. භුක්ති විඳින්න අපි වින්දනය කරන්න ඒ අවශ්‍යතාවය ඇති කරන හැම මොහොතෙම ලෝභය අපිව පරාජය කරනවා. අපේ යටතට පැමිණෙන්න ඕනේ අපේ බාරකාරත්වයෙන් තියෙන්න ඕනේ අපේ පාලන යටතේ තියෙන්න ඕනේ කියලා හිතන හැම මොහොතෙම ඒ සිටිවිලි වල තියෙන ලෝභය අපිව පරාජය කරනවා අපේ ආර්ය ජීවිතය මේ ඉපදිච්ච දවසේ ඉඳලා සෑම මොහොතකම පෙරදි පෙරදි අන්ත පරාජයටපත් වෙනවා අපිට තාම මේක වැට නොවුනා වෙන්න ඇති. එහෙනම් දැන්වත් අපි වටහා ගන්නට ඕනේ මම මේ සෑම නාම රූපයක් තුලින්ම මේ ලෝභය කියන අකුසල මූලයට පරාජය වෙමින් පවතින කෙනෙක්. සමහර සිවුරු පිරිකර දැක්කාම අනේ මේක ලස්සනයි මේක බොහොම ශ්‍රේෂ්ඨයි මේක හොඳට ලස්සනට මාලා තිනවයි කියලා ඒ වගේ එකක් Tamanට ලැබුණොත් හොඳයි කියන මේ ලෝභය අපි තුල ඇති වෙන්නේ නැද්ද? සමහර පාත්‍රා දැක්කාම අනේ මේ පාත්‍රා හොඳට කට ලොකුවට තියෙනවා. මේක ඉඳුල් රැඳෙන්නේ මේක නියමෙටම තියෙනවා. ලස්සනට මේක නිමා කරලා තියෙනවා. ඒ වගේ ආසාවල් තුල මේ ලෝභය පවතින්නේ නැද්ද? සමහර තැන්වල නිදහස වැඩි. ඒ නිදහස තුලින් අපි තුල ලෝභය පවතින්නේ නැද්ද? සමහර තැන්වල අපි බලාපොරොත්තු වෙන ඒ පරිසරය තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන ඒ නිර්මාණය එතන තියෙනවා. ඒ තුලින් ලෝභය පවතින්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ සෑම තැනම අපි කොතන හිටියත් මේ ලෝභය කියන එක අපෙත් එක්ක වෙලාගෙන පවතිනවා. අපි මොන පරිසරයේ හිටියත් ඒ පරිසරය තුල මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසල මූලයන් තියෙනවා. ඒවා නිතරම මගේ ඇසකන දිව නාසය සමසිතෙන් මාව පරාජයට පත් කරමින් පවතිනවා. මේ කාරණාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් මේ ලෝභය පවතින්නේ කොහොමද? අපට පේන සෑම දෙයක්ම අපි අයිති කරන්න හදනකොට, විඳින්න අදනකොට අපගේ අයිතිය යටතේ පවතින්න ඕනේ. අපට අයිති නොවුනට කමන්නේ වෙනත් කෙනෙක්ගේ උනාට කමන්නේ. හැබැයි අපේ පාලනයක් එතන තියෙන්න ඕනේ කියන මේ කියන මානසිකත් ඔක්කම ලෝභය අපි තුල ක්‍රියාත්මක වෙන විවිධාකාර ස්වરૂප ඇත්තටම පරිභෝජනයෙන් ඉවරයි. හැබැයි ඒක තව කෙනෙකුට දෙන්න පුළුවන්. නමුත් දෙන්නේ නැහැ. ඒක අපට පේන්න තියෙන්න ඕනේ. විසි කරන්න කැමති නමුත් විසි කරන්නේ නැහැ. ඒක දිරලා යනකම් අපට පේන්න තියෙන්න ඕනේ මේ හැම දෙයක් තුළින්ම පෙන්වන්නේ ලෝභය තාම අපි තුල පවතිනවා. ඒක යන්නේ අපි තාම පුදුජනයි. අපට ඇයෙන සෑම සබ්දයක් තුළින්ම අපි කල්පනා කරන්නේ නැද්ද මේ කියන ධර්මතාවය මට අයිති වෙන්නට ඕනේ මේ කියන අවබෝධය මට අයිති වෙන්නට ඕනේ මේ කියන ප්‍රඥාව මටත් ලැබෙන්නට ඕනේ මේ වගේ ගෞරවය ගෞරවය මටත් හිමි වෙන්නට ඕනේ අන්න බලන්න අපි ඒක තුලින් අඩුපාඩු තේරුම් අරගෙන හදන්නේ ඒක තුලින් තවත් එකක් අල්ලා ගන්නවා ඒ අල්ලා ගැනීම තුල තියෙන්නේ ලෝභය එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි මේ ලෝභයට ගොදුරු වෙනවා. සමහර උපාසක පින්වතුන්ට අපි කියනවා උපාසක පින්වතුන් සියලුම දෙනාම දෙපොයට සිල් ගන්නට එන්න ඕනේ සියලුම දෙනා සිල් සමාදන් වෙන්න ඕනේ කිව්වම එදාට එන්නේ 150යි 200යි කිසිම වෙලාවක සම්පූර්ණ ගමම සිල් ගන්න දෙන්නේ නැහැ හැබැයි හැමෝටම අපි කිරි පැකටයකුයි සීනි කිලෝයකුයි දෙනවා කිව්වම ගමේ ඉන්න කිරියම්මත් කරේ තියාගෙන එනවා ඇවිද ගන්න බෑ. පුටුවක තියලා උස්සාගෙන ඇවිල්ලා තිනවා. ඇයි? අර කිරි පැකට් එකයි සීනි පැකට් එකයි ලැබෙන්නට ඕනේ. මුළු ගමම ඇවිල්ලා සම්පූර්ණ ගමේම ගෙවල් ටික ඔක්කොම ඉස්සෙලා සේරම ගමම පන්සලට ඇවිල්ලා මොකද්ද ප්‍රශ්නේ? කිරි පැකට් එකයි සීනි කිලෝ එකයි ලැබෙන්නට ඕනේ. එහෙනම් අපට යමක් ලැබෙනවා නම් අපි ඒ තුලින් ඇති කරගන්නා ඡන්දයත් ලෝභයේ එක ප්‍රතිරුවක් නෙමෙයිද? එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා මේ නාම රූපවල අයිති කර ගැනීමේ අවශ්‍යතාවය මේ නාම රූපවල වින්දනය කිරීමේ අවශ්‍යතාවය මේ නාම රූප පාලනය කිරීමේ අවශ්‍යතාවය අපට තියෙනවා කියලා කියන්නේ අපි තාම ලෝභය නිරෝධ කළා නැ අනන්ත අප්‍රමාණ ලෝභයට තාම අසුවමින් පවතිනවා එහෙනම් මේ ආර්ය මාර්ගයේ යන ශ්‍රාවකෙන් කොහොමද ලෝභය නැති කරන්නේ? එහෙනම් මේ හැම දෙයක්ම මගේ නෙමෙයි මට අයිති නෑ කියන මානසිකත්වය එයා වඩන්නට ඕනේ. මට අයිති නැත්තම් එයා ඒක අයිති කරගන්න උත්සාහ කරන්නේ කාටද අයිති මේ පේන හැම දෙයක්ම මට නෙමෙයි අයිති මම පෙර සංසාරයේ පුරපු දාන පාරමිතාවට අයිති මම බත් දුන්නාම මට බත් ලැබෙනවා මම වස්ත්‍ර දුන්නාම මට වස්ත්‍ර ලැබෙනවා. මම ඉඩම් පූජා කළාම ඉඩම් ලැබෙනවා. මම මිනිසුන්ට යහපත් වචන පූජා කළාම මට යහපත් ප්‍රශංසා ලැබෙනවා. එහෙනම් මේ ලැබෙන්නේ මට නෙමෙයි. මේකේ අයිතිකාරයා මම නෙමෙයි. පෙර සංසාරයේ මම පුරපු දාන පාරමිතාවයි මේකේ අයිතිකාරයා. ඒකට අනුවයි මේක ලැබෙන්නේ. මෙන්න මේ ධර්මතාවය අපට වඩන්න පුළුවන් නම් පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් සෑම අවස්ථාවක මේ අවබෝධයකින් යුක්තව අපට මේ විශ්වයේ ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලෝභය අපට ජය ගන්න පුළුවන් අලෝභය බවට පත් කර ගන්න පුළුවන් එහෙනම් මෙච්චර කාලයක් අපි දැක්කාම අපරාධේ ඉක්මන් වෙලා කසාද බැන්දේ මෙයත් ලස්සනයි අපරාධේ මෙයාට වඩා මෙයා පිළිවෙලයි බලන්න අපට තාම අයිති කර ගැනීමේ ඡන්දය තියෙනවා ඒක රාගයක් තුල පවතින ලෝභයන් අනේ මේ මිනිස්යාට එදත් නම් සමාව දුන්න අද නම් සමාව දෙන්න අද හොඳ අවස්ථාවක් මේ මිනිස්යාගෙන් පරිගන්න ඒක द्वේෂය තුල ඇතිවෙච්ච ලෝභයන් එහෙනම් සෑම අකුසල මූලයක් යටපත් වෙලා ඒ අකුසල මූලයක් අභ්‍යන්තරයේ මේ ලෝභය තියෙනවා සියුම් වශයෙන් හරි පවතිනවා. පලිගන්න කෙනා කියනවා මම වෛරය නිසා අදිසි කෝපය නිසා මම මේක කළේ නෑ. එයාගේ ජීවිතේට ඒ අනතුර කරන්න එයාට ඒ රිදවන්නේ වේදනාව දෙන්න ලෝභයක් තිබුණා නේද? එයාගේ මානසික සුවය උදුර ගන්න ලෝභයක් තිබුණා නේද? එයාට පීඩාවක් දෙන්න ලෝභයක් තිබුණා නේද? එයාගේ ජීවිතය නැති කරන්න ජීවිතය උදුර ගන්න ලෝභයක් තිබුණා නේද? එහෙනම් අපි මේ කටයුතු කරන සෑම ක්‍රියාවලියක් තුළම මේ ලෝභය මිශ්‍ර වෙලා තියෙනවා. අපි මේවා දැකලා නිවැරදි කරගන්නට ඕනේ. ඇයෙන හැයෙන ශබ්ද වලින් අපි ලෝභය ඇති කරගන්නේ නැද්ද? යම්කිසි කෙනෙක් ඇවිල්ලා අපට අඩුවක් කියනවා. අනේ ස්වාමිනී මේ වගේ ප්‍රශ්න තියෙනවා පෞල් ජීවිතේ. මගේ ස්වාමිපුරුෂයා මේ වගේ වැරදි අඩුපාඩුත් එක්ක තියෙනවා කිව්වම දැන් අපට ලෝභයක් ඇති වෙනවා. අන්න අවස්ථාව මේ වගේ අවස්ථාවලදී ඒගොල්ලන්ට පීඩ වෙනවයි කියලා ඒ වස්තු සේරම ගන්න හොඳම අවස්ථාව. ඒගොල්ලන්ගේ ඉඩම් ටික ලියා ගන්න අවස්ථාව හේතුව කිසිම මොහතක මේ මෑනියෝ මාත්‍යත් එක්ක මේක සාකච්ඡා කරන්නේ නැහැ. මාත්‍යත් එක්ක තියෙන අමනාපකම නිසා එයා ඕනම එකක් පූජා කරනවා. ගෙවල් දොරවල් සේවරම ලියා ගන්න හොඳම අවස්ථාව. දැන් බලන්න අපිට ලෝභය ඇති වුණා අර වචන නිසා. සමහර අවස්ථාවලද සමහර ප්‍රශ්න අපට ඇවිල්ලා කතා කරනකොට ඒ වචන ටික ඇහුණාම අයිති ප්‍රෝජන ගැනීමේ ලෝභ සාගත, ද්වේෂ සාගත, තෘෂ්ණා සහිත සිතවිලි පාළ වෙන්නේ නැද්ද? වචන වලින් පවා ලෝභය අපිව පරාජය කරනවා අපි ලබාපු මිනිසත් භවය අපිරිසිදු කරනවා මේක අපට තේරුම් ගන්න බැරි වුණා දැන්වත් මේවා තේරුම් අරගෙන මේ ලෝභය නිවැරදි කරගන්නට ඕනේ අලෝභය බවට පත් කරගන්නට ඕනේ අපි කතා කරන හැම වචනයක් තුළම අරක හදන්නට ඕනේ ඒක හැදුවාම ආනිසංශ මෙච්චරයි මේක ඇදුවාම ආනිසංස මෙච්චරයි මේ වගේ පින්කම් කළාම ඒකට වෙන ආනිසංස ප්‍රතිඵල මෙච්චරයි දිව්‍ය ලෝකයේ ලැබෙන විමානවල ප්‍රතිශතය මෙච්චරයි කියලා අපි নানা ප්‍රකාර කර්මඵල විස්තර කරලා මිනිසුන්ගේ ප්‍රත්‍ය ගන්න කතා කරන හැම මොහොතක් ගානේ අපි මේ ලෝභය නෙමෙයිද වඩන්නේ ලෝභය කියන අකුසල මූලයට අපි අසුවීමක් නෙමෙයිද මේ වඩන්නේ එහෙනම් අපේ ජීවිතවල මේ වචනවල පවා අපි ලෝභයට අසු වෙනවා. අපේ වචනවල මිශ්‍ර වෙලා තියෙනවා ප්‍රත්‍ය ගැනීම, අනිත්‍යයේ දේවල් Taman සතු කර ගැනීම, අනිත්‍යයේ නමට තියෙන වස්තුව අපේ නමට අරවා ගැනීම අපි තුල පවතිනවා. එහෙනම් කතා කරන්නේ යමක් ගන්න නම් ඒ කතා කරන සෑම වචනයක්ම ලෝභයට අයිති අපට අයිති නෑ. අපි කතා කරන වචන වලින් බලාපොරොත්තු තියෙනවා යමක් ගැනීමේ අදහස පවතිනවා ඒ සෑම අදහසක්ම වචනයක්ම ලෝභයට අයිති අපට අයිති නෑ දායකයන් අපි සතු කරගන්න, දායකයෝ විශාල පිරිසක් අදාගන්න, ඥාතියෝ එකතු කරගන්න, මිත්‍රයෝ එකතු කරගන්න, ඒගොල්ලෝ අපිට පක්ෂපාත වෙලා අපේ යටතේ ඉන්න අදහසක් තියෙනවා ඒගොල්ලන්ගේ ඒ කැමැත්ත ලබා ගැනීමේ අදහස අපට තියෙනවා ඒ සෑම තැනම ඒ සියලුම චෛතසිකයෝ වචන අදහස් හැම එකක්ම ලෝභයට අයිති ඒවා එකක්වත් අපට අයිති නෑ එහෙනම් මෙච්චර කාලයක් කතා කරපු වචනවල ලෝභය මිශ්‍ර කළා මෙච්චර කාලයක් ඇහිච්ච වචන වලින් ලෝභය මිශ්‍ර කළා. දැකපු දැකපු හැම නාමයක් රූපයක් තුළින්ම ලෝභය මිශ්‍ර කළා. අපිට යමක් හම්බෙනකොට පරණ දේ අපි තවත් කෙනෙකුට පූජා කරන්න අපට මනස තාම නිර්මාණය වෙලා නැහැ. යමක් අලුතෙන් ලැබෙනකොට පරණ දේ විසිකරන්න ඒක අපිට අයිමි කරගන්න අපි තාම මානසිකත්වයේ හදලා නැහැ. අලුත් කොස්සක් ගේනකොට පරණ කොස්ස එක්කෝ නැති කෙනෙකුට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක භාවිතයෙන් අයින් කරන්නට ඕනේ. ඒක අයින් කරන්න කැමති නැහැ. කොසු දෙකම අපි පරිස්සම් කරනවා. උපකරණයක් තිබුණාම ඒ උපකරණයේ දෝෂ තිබුණාම අලුත් උපකරණයක් ගේනවා. නමුත් පරණ එක විසි කරන්නේ ඒකත් නඩත්තු කරනවා. ඒක විසි කරනවාට අපි කැමති නෑ. හේතුව ලෝභය අපි තුල තාම පවතිනවා. කිසිම දෙයක් අයිමි වෙනවාට අපි කැමති නෑ. අපේ අයිතිය යටතේ තියෙන්න ඕනේ. ඒවා වලින් වැඩ ගන්න බෑ. ඒවා අපට යම්කිසි අවස්ථාවක වැඩ ගන්නකොට අනන්ත ප්‍රශ්න ඇති කරනවා. ඒත් ඒක නැති වෙන්න බෑ, විනාශ වෙන්න බෑ. ඒක අපේ අයිතිය යටතේ තියෙන්න ඕනේ. ඒවා වටිනේ නැති වුණත් ඒවා අපේ පාලනයේ තියෙන්නට ඕනේ. මේ හැම දෙයක්ම ලෝභය අපි තුල ක්‍රියාත්මක වෙන විවිධ ස්වરૂප මෙන්න මේ දුර්වලකම් අපි තේරුම් අරගෙන හදාගත්තේ නැත්නම් අපේ සෑම චර්යාවක් තුළම මේ ලෝභය මිශ්‍ර වෙලා තියෙනවා. සමහර අයගේ ඇසේ ලෝභය නැහැ, සේරම ටික අදලා. සමහර අයගේ කනේ වචනවල ලෝභය නැහැ, ඒ ටිකත් අදලා. සමහර අයගේ වචන බොහොම පිරිසිදුයි නිර්මලයි ඒ ටිකත් අදලා හැබැයි චර්යාව තුළ පේනවා යාට ලෝභය තියෙනවා මම බොහොම සිල්වත් කෙනෙක් කියන ඇසිරීමෙන් එයා ලෝභය පෙන්වන්නේ නැද්ද මගේ මේ සිල් නිසා මට වත්කම් තියනවා කියන ලෝභය එයා රඟපාන්නේ නැද්ද? මම දින 14න් 14ට පෝය කරනවා මම බොහොම පිරිසිදු භික්ෂුවක් අර කට්ටියට සාපේක්ෂව මම බොහොම ගුණගරුක කෙනෙක් කියන ලෝභය එයා තුල නැද්ද? මම ආවල් ගමටාන වඩන කෙනෙක් මේ වගේ මානසිකත්වයෙන් ඉන්න කෙනෙක් මෙච්චර අවබෝධයක් මන් තුල තියනවා කියන ලෝභය Taman තුල නැද්ද? එහෙනම් ඉරියව් වල පවා අපි ලෝභය තාම නඩත්තු කරනවා. ඇසිරීම වලින් ලෝභය නඩත්තු කරනවා. අපි ගත කරන ජීවිතය තුල ලෝභය නඩත්තු කරනවා. මේ අඩුපාඩු මේ භවය හදාගන්න නැත්නම් මේ බුද්ධ ශාසනය 2600ක් ගිහිල්ලත් මේක අපි නියතමානීව අවංකව තේරුම් අරගෙන නිවැරදි කරගන්න නැත්නම් තව අවුරුදු කීලක්ෂයක් ඕනේද අපට මේ දේවල් දේවල් නිවැරදි කරගන්න එහෙනම් අපේ චර්යාවල ලෝභයේ මිශ්‍ර වෙලා තියෙනවා. අපි කතා කරන හැම වචනයක් තුලින්ම යමක් ගන්න බලාපොරොත්තුවක් යමක් මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒ හැම වචනය තුලම ලෝභයේ මිශ්‍ර වෙලා තියෙනවා. දකින්නකොට අපිට ආසාවෙ බෑ. අනේ මේ සේනාසන හරි ලස්සනයි. මේ ගේ හරි ලස්සනයි. මේක අලුත්ම තාක්ෂණයේ වාහනයක්. මේක හරි ලස්සනයි. මේක ගොඩාක් පාසුවට හොඳයි. මේ හැම වචනයක් තුලින්ම හැම දර්ශනයක් තුලින්ම හැම දැක්මක් තුලම ලෝභය තාම මිශ්‍ර වෙලා තියෙනවා ලෝභය තාම අපි නඩත්තු කරනවා. අපට ලස්සන කුඩයක් තියෙනවා. ඒක මෙච්චර කාලයක් පාවිච්චි කළා. හැබැයි ඊට වඩා එකක් දකිනකොට අනේ මේක ඊට වඩා ලස්සනයි කියලා ටක් ගාලා ඒකට ඡන්දයක් ඇති වෙන්නේ නැද්ද? ඒක ඡන්දයක් නෙමෙයි. ලෝභය අපි තුල පවතිනවා කියන එකට සාක්ෂියක්. අනේ මේකත් මට අයිති උනත් කොච්චර හොඳද අයිති උනාට පස්සේ ඒකත් නඩත්තු කරනවා මේකත් නඩත්තු කරනවා ඒ කියන්නේ මේ දෙකම නඩත්තු කරනවා නෙමෙයි ලෝභය නඩත්තුවා නඩත්තු කරනවා කියන එකට සාක්ෂියක් Taman තුළම මතුවලා තියෙනවා එහෙනම් අපේ දෛනික ජීවිතවල අනන්ත අප්‍රමාණ චර්යාවල මෙවැනි අඩුපාඩු දුර්වලකම් තියෙනවා ඒවා තේරුම් අරගෙන නිවැරදි කරන්නට ඕනේ මේ සෑම භෞතිකය තුළම අපි නඩත්තු කරලා තින්නේ ලෝභය හැම තැනම අපි හැලිලා හැම තැනම අල්ලාගෙන අපි මිනිසුන්ට සාපේක්ෂව සමාජයට සාපේක්ෂව කියනවා අපි මේ හැම දෙයක්ම පරිභෝජනය කරන්නේ අත්තරලා කියලා අත්හැරලා පරිභෝජනය කරන ධර්මතාවයේ යථාර්ථය මේ ලෝකයේ සැබවින්ම ගන්න කෙනෙක් කවදාවත් අත්හැරලා පරිභෝජනය කරන්නේ හේතුව අත්හැරපු දෙයක් නැවත පරිභෝජනය කරනවා කියලා කියන්නේ එයා පරිභෝජනය කරන්නේ අත්හැරපු දෙයක් තමයි ඒක තුළ තාම අත්හැරීම සිද්ධ වෙලා නැහැ අත්හැරපු දේ පරිභෝජනය කරන්නේ අත්හැරලා නෙමෙයි තාම අල්ලාගෙන ඇත්තටම එයා අත්හැරියා නම් නැවත පරිභෝජනය කරන අදහසක් එන්න බෑ නේද දික්කසාද කරන්න එයා නැවත අපට එපා කියලා නේද? දික්කසාද කළාට පස්සෙත් අපි කතාබහ කරනවා නම් සම්බන්ධකම් තියෙනවා නම් තාම සැපදුක වෙනවා නම් එයා තාම කොලෙන් දික්කසාද කළාට තාම මනසින් දික්කසාද කරලා නැහැ. එයා තාම අයිතිය නඩත්තු කරනවා. මෙන්න මේ අඩුව අපි තේරුම් ගන්නට ඕනේ. අපි හැම දෙයක්ම අත්හැරියා නම් ඒ අත්හරින්නේ අපිට ඒක නඩත්තු කරන්න බැරි නිසා නේද? අපේ ලෞකික ජීවිතයට ඒක විශාල වශයෙන් ප්‍රශ්නයක් කරදරයක් වුණා ලෝකෝත්තර ජීවිතයට ඒක විඩාවක් වුණා ඒ නිසා අපි හැම දෙයක්ම අත්හරිනවා අත්හරින්නේ ඒක අපට අවශ්‍ය නැති නිසා අත්හැරලා නැවත පරිභෝජනය කරනවා නම් ඒක අවශ්‍යයි ඒක අත්හරින්න බෑ කියන එක අපි පිළි අරගෙන ඉවරයි එහෙනම් අත්හැරීමක් තවත් සිද්ධ වෙලා නෑ නේද පරිභෝජනය කරන්නේ අත්තරපු දේ නම් තාම ඒක පරිභෝජනය පවතිනවා නම් අත්තරියා කියන එක වීලුවක් වෙලා කියලා අපිට තාම තේරෙන්නේ නැද්ද? මොකවත් අත්තරලා නැහැ. අත්තරියා නම් ඒක පරිභෝජනය තියෙන්න විදියක් නැහැ. පරිභෝජනය කරන දෙයක් අත්තරියයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි මේ පුංචි දේවත් අපට තාම තේරෙන්නේ නැත්තේ? එහෙනම් අපේ ජීවිතවල සැබවින්ම අත්හැරලා පරිභෝජනය කරනවායි කියලා කියන්නේ නැවත කවදාවත් ඒක පරිභෝජනය කරන්නේ නැහැ කියන මානසිකත්වය අදා ගන්නවා. එහෙනම් අපේ ජීවිතවල මෙච්චර කාලයක් අපි මේ ලෝභය නඩත්තු කරලා තියෙනවා. අපිව අපි සනසගෙන තියෙනවා විවිධ ක්‍රමවලට. අපි කියනවා සමහර වෙලාවට මේ දේවල් කමඨාන් වශයෙන් පරිභෝජනය කරනවා. හරි කමඨාන් වශයෙන් පරිභෝජනය කරනවා. සාර අසංකය දක්වා මේක පරිභෝජනය කරනවා කරනවා ඉවරයක් නැහැ. කවදද මේ පරිභෝජනයෙන් ඉවර වෙන්නේ? ඒ දිනේ අපි දන්නෙත් නැහැ. ඒ කියන්නේ එයා අල්ලාගෙන භුක්ති විඳින්න යම් යම් උපක්‍රම යොදා ගන්නවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ භෞතිකව ගනුදෙනු කරන සෑම දෙයක් තුළම මේ ලෝභය ස්පර්ශ වෙලා තියෙනවා. ඒ හැමතැනම මේ ලෝභය අපි අල්ලාගෙන ඉන්නවා. අපි දන්නේම නැතුව ඒකට අවු වෙලා ඉන්නවා. මේ පුංචි දේ අපට තේරුම් ගන්න මෙච්චර කාලයක් ගියා. සැබෑ ආර්ය ශ්‍රාවකයා ලෝභයෙන් නිදාසෙන්නේ කොහොමද කියලා බැලුවාම එයා මේ කිසිම දෙයක් Tamanට අයිති නැහැ. අයිති නැත්තම් අල්ලාගන්න. අල්ලාගත්තේ නැත්තම් එයා මොකටද අත්හරින්නේ? අත්හැරීමක් එයාට අවශ්‍ය නැහැ. අද මේ සියලුම දෙනාට අත්හැරීමක් අවශ්‍ය වෙලා තියෙන්නේ අල්ලා ගන්න නිසා අල්ලා ගන්න තාක්වල් අත්හැරීමක් අවශ්‍ය වෙනවා අත්හරින තාක්කල් අල්ලා ගැනීමක් අවශ්‍ය වෙනවා ඒගොල්ලෝ ඔක්කොම භවගාමී නැවත නැවත සසර යන කට්ටිය එක විනාඩියකට මානසිකත්වය හදලා බලන්න මේ ලෝකේ කිසිම දෙයක් මට අයිති නෑ. පේන දේවල් මට අයිති නෑ. ඇයෙන දේවල් අයිති නෑ. මා සන්තක මගේ සතුව තියෙනවායි කියන කිසිම දෙයක් මට අයිති නෑ. මේ හැම දෙයක්ම පෙර දාන පාරමිතාවේ ඒ කුසලයට පාළ වෙච්ච දේවල් මගේ කර්මයට අයිති. මේකේ අයිතිකාරයා මගේ කර්මය මිසක් මම නෙමෙයි කියලා අයිතිය බෑර කරලා බලන්න අත්තරීමේ ධර්මතාවයේ අවශ්‍යතාවයක් අපිට නැහැ. හේතුව අත්තරින්න දෙයක් ඉතුරු වෙලා නැහැ. හැම දෙයක්ම අත්හැරලා දාන පාරමිතාව පටමිත් මට්ටමින් සම්පූර්ණයි. ඒ කියන්නේ යා සම්මාදිට්ඨියට පැමිණිලා ඉවරයි. පංච උපාදාන ස්කන්ධය තුළ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ රූපය අපි උපාදාන ස්කන්ධය කරගන්නවා රූපය උපාදානය කරගන්නවා කියලා කියන මොකද්ද මේ නාම රූපවල තියෙන අයිති අපි ගන්නවා කියන එක නේද මේ රූපවල ඒ සැබෑ වටිනාකම අපි ගන්නවා කියන එක නේද එහෙම වටිනාකමක් තියෙනවා කියලා මුලා වෙනවා කියන එක නේද මේ රූප ටික දැකලා ඒක අයිති කරගන්න යමක් කරනවා නම් මේ රූප ටික දැකලා ඒක ඉමි කරගන්න විඳගන්න විඳින්න යම් වෑයමක් කරනවා නම් ඒක පාලනය කරන්න යම් කිසි දෙයක් කරනවා නම් අන්න රූපේ අපි උපාදානය කරගන්නවා ඒ කියන්නේ ඒ පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවයට අපි අවුවෙලා එහෙනම් මේ ලෝභයත් මේ ආ සමානම ධර්මතාවය තමයි මේ දකින එකක්වත් ස්ථිර නැත්තම් ඒ හැම එකක්ම ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවයක් නම් ඒ හැම දෙයක් තුළම තියෙන්නේ ජීර්ණ වෙලා ඒ ඉවර වෙලා යන ක්‍රමවේදයක් නම් මේ පුංචි දේ තේරුම් ගන්න අපට මෙච්චර කාලයක් ගියා මේ භවෙත් අපේ වයස දිහා බලනකොට අපටම ලැජ්ජයි. මේ අවුරුදු 25 30 40ක් ගිහිල්ලා තියෙනවා. මේ පුංචි දේ තේරිලා නැහනේ. මම හැමදාම කණ්ණාඩියේ බලනකොට මම වයසට යනවා කියන එක මට තේරෙන්නේ නැද්ද? මම පරිභෝජනය කරන භාණ්ඩ සියලුම දේවල් ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා. මේක මට වැටහෙන්නේ නැද්ද? එහෙනම් මේ රූප එකක්වත් ස්ථිර නැහැ. සෙනෙන් සෙනෙට මේවා ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා. අනිත්‍යතාවයේ ධර්මතාවය බලා මේවා ගමන් කරනවා. එහෙනම් මේ ලෝකේ මගේ කියලා කියන්න දෙයක් නැහැ. මේ තප්පරයට කලින් මගේ කියපු දේ තප්පරයකින් වෙනස් වෙලා නම් ඒක වෙනස් වෙමින් පවතිනවා නම් මොකද්ද මගේ කියලා මට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ? එහෙනම් දැන් තේරෙන දේ දැන් ඇහෙන දේ තප්පරයකින් දෙකෙන් ප්‍රඥාව වැඩි වෙනකොට ප්‍රඥාව මෝරනකොට දැනුම වෙනස් වෙනකොට ඒ අවබෝධයට අනුව ඒ ඇයිච්ච දේ වෙනස් වෙනවා ඒ සිටිච්ච දේ වෙනස් වෙනවා ඒ දැනිච්ච දේ වෙනස් වෙනවා මගේ කියලා අල්ලන්න දෙයක් නැහැ ඒ හැම දෙයක්ම අල්ලාගෙන ඉන්න ඉතුරු වෙන්නේ ඒවා වෙනස් වෙනවා එකක්වත් පවතින්නේ නැහැ පවතින්න එපා ඉස්සෙල්ලාම අල්ලගන්න එහෙනම් අපේ ජීවිතේ අපි මේ අල්ලාගත්ත දේවල්, අපි විඳගත්ත දේවල් අයිති කියලා උරුමකම් කියපු කිසිම දෙයක් අපට අයිති වෙලා නැහැ. අපි දන්නේ නැහැ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යනවා. මමත් අනිත්‍ය වෙලා යනවා. කිසිම දෙයක් මට ගෙනියන්න බෑ හැම දෙයක්ම තියලා යන්න වෙනවා නම් කොයි මගේ අයිතිවාසිකම් මොකවත් මට අයිති වෙලා නෑනේ එහෙනම් මේ කිසිම දෙයක් මට අයිති නෑ පේන දේවල් මට අයිති නෑ හැයින දේවල් අයිති නෑ, දැනෙන දේවල්, සිතෙන දේවල් අයිති නෑ. මගේ කියලා කොල කෑලි ලියාගෙන අස්සම් කරගෙන තියෙන කිසිම දෙයක් මට අයිති නෑ. මේවා මගේ කුසල් වලට ලැබිච්ච දේවල්, මම පුරපු දාන පාරමිතාවට අනුව ලැබිච්ච දේවල්, දාන පාරමිතාව ඉවර නම් අන්න ඒකට අනුව මේවත් ඉවර වෙලා යනවා. මම පෙර සංසාරේ දීපුවා මේ ලැබිලා තියෙන්නේ එකක්වත් මට අයිති නෑ. ඒවා මගේ පාර්මිතාවට අයිති, මගේ කර්මයට අයිති. මෙන්න මේ සැබෑ අවබෝධයට එනකොට තමයි මේ ලෝභය පටවි මට්ටමින් අපේ අපේ නිදාස් වෙන්නේ. ඒ ලෝභය අලෝභය බවට පත් වෙන්නේ. සම්මාදිට්ඨිය අපි තුල මලක් වාගේ පිපෙන්නේ එහෙම නැත්නම් අපි මිත්‍යා දිට්ඨිය ඉන්නවා. මේ මායිම මගේ, මේ ගේ මගේ, මේ නෑදෑයෝ මගේ, මේ කුටිය මගේ, මේ සෙරප්පු දෙක මගේ කියලා මම අයිතිවාසිකම් කියලා හැමදාම මේක අල්ලාගෙන නඩත්තු කරලා මැරිලා එතනම පෙරේතෙක් භූතෙක් කියලා, එතනම බයිරේ කියලා ඒක රැකගෙන ඉන්නවා. තාම එයා නිවැරදි දේ දැක්කේ නෑ. එහෙනම් අපි ජීවත් වෙන මේ පරිසරය තුල අනන්ත අප්‍රමාණ මෙවැනි දෘෂ්ටි අපිව වෙලා ගත්තා. දැන් අපි දැනගත්තා මේ ලෝභය මේ නාම රූප හැම එකක් තුලම තියෙනවා. මේ ශබ්දවල ලෝභය තියෙනවා, රසවල තියෙනවා, ස්පර්ශවල තියෙනවා. සිතිවිලි වල තියෙනවා ඒ හැම දෙයක්ම මට අයිති නෑ කියන මානසිකත්වයෙන් අපි ඒකෙන් නිදහස් වෙලා සම්මාදිටියටපත් වෙන්නට ඕනේ මේ සෑම දෙයක්ම අයිති මගේ කර්මයට මේකේ ඉමිකාරයා මම නෙමෙයි කියන ඒ සැබෑ අවංක අවබෝධයට අපිපත් වෙන්නට ඕනේ මෙන්න මේ අවබෝධය අපේ අසකන දිව නාසය සමසිතෙන් පුරුදු කරනවා නම් සෑම මොහොතක් ගන්න මේක ගුණයක් ලෙස වඩනවා නම් හැම දකින්න දෙයක් තුළම අයිතිය නැතුව දකිනවා නම් අයිතිය නැතුව ශ්‍රවණය කරනවා නම් අයිතිය නැතුව රස විඳිනවා නම් අයිතිය නැතුව පරිභෝජනය කරනවා නම් අයිතිය නැතුව ඒවා පිළිබඳව ගනුදෙනු කරනවා නම් ඒ කාන්ත වශයෙන් අපි සම්මාදිට්ඨියට පැමිණෙනවා අපි ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා එහෙනම් මේ ධර්මතාවය හොඳට සිතේ සීකරගෙන නිදම්ගත කරගෙන නැවත නැවත මෙනෙහි කරලා නැවත නැවත පුරුදු පුහුණු කරමු. අපි ලබාපු මිනිසත් භවයේ ලෝභය අලෝභය බවට පත් කරමු. අලෝභය ගුණයක් වශයෙන් වඩන මේ ආර්ය මාර්ගයේ ගමන් කරමු. එහෙනම් සෑම මොහොතක් ගානේ අපිට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන සෑම ගනුදෙනුවක් තුළම ලෝභය මිශ්‍ර වෙලා තියෙනවා. ඒක 100ෙන් දැකලා අපට අයිති නෑ කියන සංකල්පයෙන් අර ලෝභය අලෝභය බවට පත් කරන ಗುಣධර්මය අපි මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. ඒ ಗುಣධර්මය වඩලා අපි ආර්ය ශ්‍රාවකයෙක් වෙලා මේ ගෞතම තථාගත සම්බුද්ධ ශාසනය තවත් ආර්ය ශ්‍රාවකයන්ගේ මේක ආලෝකමත් කරන්නට ඕනේ. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි මේ ගාථාවේ සරණ යමු. මේ ගුණේ සරණ යමු. මේ කමඨානේ සරණ යමු. මේ මොහොතේ ඉඳලා අපේ අඩුපාඩු નિවැරදි කරගමු. සම්මා දිට්ඨියෙන් දකිමු. සම්මා සෝතයෙන් අපි ශ්‍රවණය කරමු. සම්මා වාචාවෙන් කතා කරමු. සම්මා වායාමෙන් අපි ජීවත් වෙමු. සම්මා සතියෙන් සිතන්නට සිතට පුරුදු කරමු. මේ හැම දෙයක් තුළින්ම අපි මේ ලෝභය අලෝභය බවට පත් කරන්න ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් දක්ෂ වෙමු. එහෙනම් මේ දේශනාව කමඨාන මේ තුලින් ලබාගත් ආ වූ අවබෝධයේ දැනුම ප්‍රඥාව මේ භවයේ ලෝභය අලෝභය කරලා ආර්ය ජාතියේ ඉපදෙන්නටත් අපට මේ භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතර වෙන්නටත් ඒකාන්ත වශයෙන්ම මේ අවබෝධයේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි